ධර්මානුශාසනාව අද දේශකයන්න් වහන්සේ ගණේ මුල්ල ආනන්ද බෝධි ධර්මායතනය මහනුවර ආනන්ද බෝධි විවේකාශ්‍රමයේ යන විහාරයන්හි අධිපති ශාස්ත්‍රපති පූජ්‍යපාද පාතේගම සුමන රතන ස්වාමිත්‍රයන්න් වහන්සේ සදහෙවතුනි අද ධර්මානුශාසනාවෙන් කරුණු පහදා දෙන්නේ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 යම් හින මායාවසතින මානෝ යෝ විතලෝපෝ අමමෝ නිරාසෝ පනුන්න කෝදෝ අබිනිබ්බුතත්තෝ සෝ බ්‍රාහ්මනෝ සෝ සමනෝ සබික්කූති බණ අහන්න සූදානම් වෙන සත්පුරුෂ පින්වත්නි අද ධර්ම දේශනාව සඳහා මේ ඇත්තන්ට අනුශාසනා කරන්ට මාතුකා කරේ උදාන පාළිය ඇතුළත් වෙලා තියෙන පිලින්ද වච්ච සූත්‍රය අසුරු කරගෙන මේ පිලින්ද වච්ච කියන රහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න විහාරයේම වැඩ වාසය කරනවා ඒ වගේම අනිකුත් ස්වාමීන් වහන්සේලාට වසලවාදයෙන් ආමන්ත්‍රණය කරනවා වසලවාදයෙන් කියලා කියන්නේ ටිකක් සැරපරුස විදියට වචන පාවිච්චි කරනවා නමුත් ස්වාමීන් වහන්සේලා දන්නේ නැහැ මේ පිළිඳවච්ච ස්වාමීන්ද්‍රයන් වහන්සේ රහත් බවට පත් වෙලා ඉන්නවා කියලා. ස්වාමීන් වහන්සේලාගේ ඒ ඒ අවස්ථාවලදී මේ වසලවාදයෙන් කතා කිරීම නිසා හිත නරක් වුණා ඒ අනුව බුදුරජාණන් වහන්සේට ස්වාමින් වහන්සේලා මේ බව දැන්නුවාම භික්ෂුන් වහන්සේලා ඉදිරියට මේ පිළිඳවච්ච රහතන් වහන්සේ කැඳවලා ප්‍රශ්න කළා භික්ෂුන් වහන්සේලාට අනුශාසනා කළා මේ පිළින්දවච්ච කියන මහරහතන් වහන්සේ දීර්ඝ කාලයක් ආත්ම 500ක් පමණ බ්‍රාහ්මණ කුලයක ඉපදුණු නිසා ඒ පුරුද්දක් හැටියට මේ අන්තිම ජීවිතේදීත් තමන් මහරහත් බවට පත් වෙලා ඒ භාවිතා කර ක්‍රමය භාෂාව ඒ විදිහටම පාවිච්චි කරන බව බුදුරජාණන් වහන්සේ දේශනා කළා එනමුත් උන්වහන්සේ අමනාපකින්වත් කෙනෙක් එක්ක තරහකින්වත් ප්‍රකාශ කරන වචන හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ නැහැ උන්වහන්සේ සව් කෙලෙස් නැසලා නිවන් අවබෝධ කරපු උත්මයෙක් නිසා. එතකොට මේ පිළින්ද වච්ච කියන මහරහතන් වහන්සේ පින්වත්නි පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ කාලයේදී තමන් විසින් සිද්ධ කරනු ලබන අසදෘශ මහා දානයක් නිසා දීර්ඝ කාලයක් ස්වර්ග ලෝකවල සැප සම්පත් සක්‍ර දේවේන්ද්‍රය වශයෙන් දිව්‍ය ලෝකවල විවිධාකාරයෙන් සැප සම්පත් ලබලා සක්විති රජකම ආදී මනුෂ්‍ය ලෝකේදී ලබාගෙන ඒ විවිධ ආත්ම භාවවලදී ලෞකික වශයෙන් ලබන්ට ඕන සැප සම්පත් ලබලා අපේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ කාලේ ගෞතම බුද්ධ ශාසනයේ පැවිදි වුණු උත්තමේ. උන්වහන්සේ ළඟ අර දීර්ඝ කාලයක් බ්‍රාහ්මණ කුලයේ ඉපදීම නිසා තිබිච්ච පරිහරණය නිසා ඉන්දියාවේ දා මේ ඇත්තු දන්නෝ බ්‍රාහ්මණ කුලය උසස් කුලය හැටියට ඒ ඇත්තු සැලකූ නිසා අනිත් අයට නිന്ദා පරිභව කරමින් අපහසු උපහාසයට ලක්වන ආකාරයට තමයි බොහෝ විට වැඩ කරලා තිබෙන්නේ. දැන් මෙතන ඊටාම වැදගත් දෙයක් තිබෙනවා. කෙනෙක් හිතන්න පුළුවන් සෞඛලෙස් නැසූ උත්මේකට ඒ විදියට තමන්ගේ භාෂණය හසුරවන්න පුළුවන්ද කියන කාරණේ. පින්වත්නි කෙනෙක් අරහත් බවට පත් වුණත් ඒ ඇත්තා තුල තිබෙන යම් යම් සසර තිවිච්ච පුරුදු එහෙම නැත්නම් ඒවට කියනෝ ඒව වාසනා ගුණ හැටියට ධර්මයේදී පෙන්වලා තිබෙනවා ඒ වාසනා ගුණ හැටියට ඒ තිබිච්ච සමහර පුරුදු සමහර විට ප්‍රාදේශීය භාෂාව වෙන්න පුළුවන් සමන්ගේ පරම්පරාවෙන් එන ක්‍රමයේ වෙන්න පුළුවන් ඒ ආදී දේවල් ඒ ඇත්තන්ට ඒ රහතන් වහන්සේලාට ඒවා පවතිනවා. හැබැයි උන්වහන්සේලාගේ චිත්ත මාත්‍රයකවත් ක්ලේශ ධර්මයක්, අමනාපයක්, ක්‍රෝධසිතක්, එහෙම නැත්නම් නපුරුසිතක් පහළ කරන්නේ නැහැ. රහතන් වහන්සේ සහ බුදුරජාණන් වහන්සේ ළඟ තියෙන වෙනස්කම් වලින් එක වෙනස්කමක් තමයි පින්වත්නි ඒ රහතන් වහන්සේලාට බොහෝ විට මේ සාංශාරික වාසනා ගුණ කියන ඒ විදිහේ පුරුදු සිරිත් පවතිනවා. නමුත් බුදුරජාණන් වහන්සේට ඒ කිසි කිසිදු වාසනා ගුණයක් පවතින්නේ නැහැ. උන්වහන්සේ ඒ නිසා තමයි කිසි කෙනෙකුට සමාන කරන්නට පුළුවන් කමක් නැත්තේ. හරියට මීරා පුරෝපු කලයක ඒ මීරා සම්පූර්ණයෙන්ම ඉවත් කළාට පස්සේ අර කලයේ තුල තිබෙනවා කිසියම් මීරා සුවඳක් ගඳක් අන්න ඒ වගේ අර සෞඛලස් ආශය අනුශය කියන ධර්ම සියල්ලම සංසිඳුණත් සමහර දේවල් පින්වත්නි මේ ජීවිතයේ පවතින තාක්කල්ම අර මව්පියන්ගෙන් එනේවා ප්‍රාදේශීය වශයෙන් තියෙන දේවල් ඊළඟට Taman ජීවිතයේ ගත කරපු පාවිච්චි කරපු භාෂා ක්‍රමය ඒ දේවල් තියෙන්න පුළුවන්. දැන් රටක වුණත් විශාල රටක සමහර විට දකුණු ප්‍රදේශයෙන් එන අය කතා කරන භාෂාවේ ඊළඟට කඳුකර ප්‍රදේශයේ මිනිස්සු පාවිච්චි කරන භාෂාවල ඒ විදිහත් වෙනස්කම් තියෙනවා. ඒව තියෙන්නේ අර ඒ රහතන් වහන්සේලාටත් ඒව තියෙනවා. බුදුරජාණන් වහන්සේට ඒ කිසිවක් පවතින්නේ නැහැ බුද්ධ කියලා කියන්නේ සම්පූර්ණ වෙච්ච කිසිම ශේෂ මාත්‍රයක් හෝ දෝෂයක් දකින්නට කෙනෙකුට සිටිවිල්ලක්වත් උපදවා ගන්නට බැරි අවස්ථාවක් තමයි සම්මා සම්බෝධිය කියලා සඳහන් කරන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කිසිදු මිනිස්සෙකුට දෙවියෙකුට බ්‍රහ්මයෙකුට සමාන කරලා පෙන්වන්නට පුළුවන් කමක් ඇත්තේ නැහැ. ඉතින් ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේට මේ පිළිඳ වච්ච මහරහතන් වහන්සේ පිළිබඳ කරුණු දක්වලා මහණෙනි මේ අමනාපකින් ද්වේෂසිතකින් පාවිච්චි කරනෝ නෙමෙයි මේක මේ පුරුද්දක් වශයෙන් කරගෙන එන දෙයක් කියලා ඒ ඇත්තන්ට ඒක තේරුම් කරලා දීලා බුදුරජාණන් වහන්සේ ඒ අවස්ථාවේදී උදානයක් ප්‍රකාශ කළා. උදානයක් කියන්නේ මේ සංසාරෙන් ඈතර ඈතර වුණු උත්තමයන් වහන්සේලා එයින් නිදහස් වීම නිසා ඇතිවෙච්ච निराமிස වූ සැනසීමක් ප්‍රකාශ කරන වාක්‍යයට කියන උදාන වාක්‍යය කියලා. ඒ උදාන වාක්‍ය මහරාශියක් ප්‍රකාශ කරලා තියෙන්නේ අපේ බුදුරජාණන් වහන්සේ. මේ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ උදානයක් ප්‍රකාශ කළා. යම් හින මායා වසතින මානෝ යෝවිත ලෝභෝ අමමෝ නිරාසෝ යම් කෙනෙක් තමන්ගේ මායාව නැති කරගත්තනම් නැති වුණානම් න මානෝ මානී බව නැති වුණානම් නැති කරගත්තනම් යෝ වීත ලෝභෝ ඒ වගේම සම්පූර්ණයෙන්ම ලෝභය මුලින් උපුටා ඉවත් කළානම් අමමෝ නිරාසෝ ඒ වගේම මමය මාගේ කියන අස්මිමානය ඉවත් කරානම් පනුන්න කෝදෝ ක්‍රෝධය කියන එක මුලින් උපුටා දැම්මනම් අබිනිබ්බුතත්තු ඒ ඇත්තෝ නිවිච්ච පිරිසක් සසරින් එතර වෙච්ච පිරිසක් අන්නේ එතර වෙච්ච පිරිස පින්වත්නි සෝ බ්‍රාහ්මනෝ ඒ ඇත්තට ප්‍රකාශ කරන්න පුළුවන් එයා බ්‍රාහ්මණේක කියලා සෝ සමනෝ යා ශ්‍රමණේක කියලා ප්‍රකාශ කරන්න පුළුවන් ස බික්ඛු භික්ෂුවක් කියලා ප්‍රකාශ කරන්න පුළුවන් එතකොට මේ උදානයකින් ප්‍රකාශ කරන්නේ බොහෝ විට සසරින් එතර වීම නිසා ඇති වුණු සංසිඳුණු මනසේ ස්වභාවය විස්තර කිරීම. රහතන් වහන්සේලාගේ ස්වરૂපය තමයි බොහෝ විට උදාන ගාථා වලින් පින්වත්නි ප්‍රකාශ වෙන්නේ. එතකොට අපිත් බෞද්ධයෝ පොදුවේ ගිහි පැවිදි අපි හැමදෙනාම දාන සීල භාවනා ධර්ම ශ්‍රවණාදී මේ හැම දෙයක්ම සිද්ධ කරන්නේ නිවන් අවබෝධ කරගන්න. නිවීම ලබා ගන්නට. ඒ නිවිච්ච පිරිස මෙන්න මේ විදිහේ පිරිසක් කියලා අපි දැනගැනීම වරදක් නොවේ. නිවිච්ච පිරිස මේ වගේ උතුම් පිරිසක් සැනසිලිදායක තැනක් කියලා අපි අවබෝධ කරගන්න ඕන අපි තීරුම් ගන්න ඕන මොකද බොහෝ අය කල්පනා කරනෝ මේ කාම ස්වර්ගවල ලබන සැප සම්පත් තමයි සැප සැප හැටියට නමුත් බුද්ධ ආදී උත්තමයන් වහන්සේලා ඒ දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක, මනුස්ස ලෝක ආදී යම් තැනකද ලබන කාම සැපකට වඩා ඒ සියල්ලෙන්ම නිදහස් වෙලා සසරින් එතර වුණාම එතන තියෙන සංසිඳීමේ සැනසීම කොපමණද කියලා ප්‍රකාශ කරන්නට බෑ මේ අහස වගේ අනන්ත අප්‍රමාණ සැනසීමක් පින්වත්නි එතන පවතින බව තමයි ඒ බුද්ධ ආදී උත්තමයන් වහන්සේලා ප්‍රකාශ කරලා තියෙන්නේ. දැන් අපි දන්නෝ මායා කියලා කියන්නේ දැන් මායා සටකපට කියලා වචන දෙකක් පාවිච්චි වෙනවා සමාජයේ කෙනෙක් මුලා කරන ගතියට මායා මායම් පෙන්නනවා කියලා අපි කියනවා සාමාන්‍යයෙන් විවහාරය. එහෙම නැත්තම් නැති ಗುಣ පෙන්නනෝ. නැති ಗುಣ අඟවනෝ. එහෙම නැත්තම් ව්‍යාජයක් මවා ගන්නවා. එහෙම නැත්තම් නැති නුගුණ සංගවා ගන්නවා. තමන් උතුම් කෙනෙක්, කරුණාවන්ත කෙනෙක්, ಗುಣධර්ම ඇති කෙනෙක්, ධ්‍යාන මාර්ග ඵලලාභී කෙනෙක් ආදී වශයෙන් විවිධ විදියට මේ මායාක ඇති පුජ්‍යලයා සමාජයේ නිතරම රවට්ටමින් තමන්ගේ ඇස කන නාසය දිව ශරීරය මේ ඉන්ද්‍රිය සතප්පවා ගන්න එහෙම නැත්නම් මේ ලෞකික බලාපොරොත්තු මුල් කරගෙන සමාජය මුලා කරනවා. එහෙම මායා කියන වචනේ තියෙනවා. මායා සටකපට කියන එක. නමුත් පින්වත්නි මෙතන අපි ටිකක් තේරුම් ගන්න ඕනේ ඊට වඩා ටිකක් වෙනස් විදියට. ඒ මොකද මේ රහතන් වහන්සේ ගැනයි කියන්නේ. රහතන් වහන්සේ කෙනෙක් ළඟ නැති වෙන යම්හින මායා වසති. මොකද්ද මේ නැති වෙන මායාව මුලාව? දැන් රහතන් වහන්සේ දැන් අපි ළඟ තියෙන මුලාව මොකද්ද? පොදුවේ අපි කෙනෙක් රවට්ටනවා කියන එක නෙවෙයි. තව කෙනෙකුට නැති ಗುಣ පෙන්නනවා කියන එක නෙමෙයි. අපි ළඟ තියෙන මායාව, අපි ළඟ තියෙන මුලා මොකද්ද? අපි ළඟ තියෙන මුලාව තමයි මේ ඇස කන නාසය දිව ශරීරය මනස කියන මේ ආයතන 6 මුල් කරගෙන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ පොට්ටබ්බ ධම්ම කියන මේ වර්ණ රූප අපි මේ බාහිර ලෝකයක් එක්ක ගනුදෙනු කරනකොට පින්වත්නි ඒ තියෙන දේවල් තියෙන විදියෙන් නෙමෙයි අපි තේරුම් ගන්නෙ. ඒ තියෙන දේවල් අපේ මනස තුළ අපි වෙනත් ආකාරයකට ගොඩනගනෝ ඇති දෙයක්, පවතින දෙයක්, ඉන්න දෙයක්, සැපදායක දෙයක් ආදී වශයෙන් මනසින් අපි ගොඩනගනවා. ඒක අපේ මනස තුල තියෙන මුලාව. මනසින් හදන මුලාව. ඒක හරියට බුදුරජාණන් වහන්සේම උපමා කරලා තියෙනවා මිරිඟුවකට. දැන් මිරිඟුව කියනකොට ඒක හැබෑවක් නෙවෙයි. නමුත් ඒ අපිට පේනවා වතුර තියෙනවා වගේ. ඇත්තටම වතුර නෑ. දැන් මේ බලන්න මේ ඉන්ද්‍රිය ඥානය හසුරවන අසෘතවත් පුතුජනයාට මේ ලෝකේ නিত্য වශයෙන් ගන්න පුළුවන් දෙයක් නැහැ. නමුත් නিত্য නিত্যයි කියලා ගන්නවා. මේ දේවල් නিত্যයි කියලා. ඊළඟට සැප වශයෙන් ලෝකේ ගන්න දෙයක්වත් නැහැ. සැපයි කියලා ගන්නවා. කැඩෙන්නේ බිඳෙන්නේ විනාශ වෙන්නේ නැති දෙයක්වත් මේ ලෝකේ ඇත්තේ නැහැ. කැඩෙන්නේ බිඳෙන්නේ නැති දෙයක් තියෙනවා කියලා මේ ඉන්ද්‍රිය ඥාණයෙන් අපි ගන්නවා. එතකොට පේනවා මේ ලෝකයේ තියෙන අනිත්‍යතාවයෙන් යුක්ත ධර්ම නිත්‍ය වශයෙන් ගන්නව නම් ඒ නිත්‍ය වශයෙන් ගන්න එක්කෙනාට පින්වත්නි ඒ යථාර්ථයේ යථාර්ථයක් මිස ඒක කවදාවත් නිත්‍ය ධර්මයක් හැටියට Tamanට ලැබෙන්නේ නැහැ. ඒ නිත්‍ය ධර්මයක් හැටියට Tamanට නොලබී යනවනම් එතන දුක උපදිනවා. එහෙනම් දුක Taman ළඟ උපදිනවා. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ අසෘතවත් පුතුජනයා ඉන්ද්‍රිය ඥානය තුල මූලික වශයෙන් විපරීත දෘෂ්ටියක් තියෙනවා මේක හැබෑවක් නෙවෙයි ඒ ඇත්තට මේ සාරදේ සාර හැටියට ගන්න නිස්සාරදේ නිස්සාර හැටියට ගන්න යථාර්ථේ යථාර්ථයේ හැටියට ගන්න පුළුවන් තත්වයක නෙමෙයි මේ ඉන්ද්‍රිය ඥානය ලෞකික ඉන්ද්‍රිය ඥානය කියන එක තියෙන්නේ. ඉන්ද්‍රිය ඥානය කියලා කියන්නේ ඇහෙන් දැනගන්න දේවල්, කනෙන් දැනගන්න දේවල්, දිවෙන් රස විඳලා දැනගන්න දේවල්, ශරීරයෙන් ස්පර්ශය කරලා දැනගන්න දේවල් කල්පනා කරලා දැනගන්න දේවල් නහයෙන් ගලසෝද අරගෙන දැනගන්න දේවල් වලටයි ඉන්ද්‍රිය ඥාණයෙන් දැනගන්න දේවල් කියලා කියන්නේ. ඒ ඉන්ද්‍රිය ඥාණයෙන් දැනගන්න දේවල් වල පින්වත්ටි ඒ නිසා නිරන්තරෝම විඳිය යුතු තිබිය යුතු දෙයක් කෙනෙක් හැටියට සාර හැටියට නිරන්තරයෙන්ම මේ ඉන්ද්‍රිය ඥානයේ මාර්ගෙන් අපි මනසේ මවනවා. ඒක ලෝකේ තියෙන එකක් නෙවෙයි. ඒ පුතුජනයාගේ මනස තුල මවනවා. දැන් බාහිර වර්ණ රූපයක එහෙම දෙයක් ඇත්තේ නැහැ. නැති දෙයක් මනස තුල මවනවා. ඒ මවලා අපි වෙනම ලෝකයක් ගොඩනගා ගන්නවා. අපේ මනස තුල. ඒ මනස තුල ගොඩනගා ගන්න ලෝකය බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සෙනෙයජා අත්ත සම්භූතා නිග්‍රෝධස්සේව කන්දජා හරියට නුග ගහක අර අතු වලින් පහලට වැක්කෙරෙන ව්‍යාජ මුල් වගේ පොළොව අල්ල ගන්න ওই ව්‍යාජ මුල් කාලයක් ගත වෙනකොට ඒ ප්‍රදේශයේම ඒ මුල් වැවුනට පස්සේ අර හැබෑ මුල සොයාගන්නටත් අමාරුයි අර ව්‍යාජ මුල් නිසා. එතකොට මේ ඉන්ද්‍රිය ඥාණය විසින් මේ ලෝකයේ තියෙන හැබෑව වසාගෙන අර ව්‍යාජ මුල් වගේ ඇහෙන් කනෙන් නාසෙන් දිවෙන් ශරීරෙන් මනසින් වෙනම ලෝකයක් ගොඩනගනවා. ඒක තමයි මුලාව. ඒ මුලා වෙච්ච ලෝකය අත්ත සම්බූතා ඒක මගේ ලෝකය. මම හිතාගෙන ඉන්නේ ඒක තමයි ලෝකය. ඒ ඒ කියන ලෝකයට තමයි සත්‍ය ලෝකය ඒකේ නিত্য දේවල් තියෙන්නේ කැඩෙන්නේ බිඳෙන්නේ දේවල් සැප විඳින්න පුළුවන් දේවල් ඒ නිසා තමයි මේ සමාජය තුල ලෝකයේ තුල මිනිස්සු අතර එකිනෙකා අතර අරගල ඇති වෙන්නේ මොකද මේ නিত্য ලෝක සංකල්පයක් ඒ මනස තුල ඇති වෙලා තියෙනවා. අපි හැමදාම ඉන්නවා මේව තියෙන. ඒ නිසා මේ හැම එකටම බරක් දීලා තියෙනවා. දීලා තදින් මේවා සියල්ලක්ම තණ්හා සහගත සිතින් උපාදානය කරලා තියෙනවා. එතකොට පේනවා එහෙනම් දැන් අර හැබෑ ලෝකිකුත් තියෙනවා මේ ඉන්ද්‍රිය ඥානයේ මාර්ගෙන් අර ව්‍යාජ මුල් වගේ තමා විසින්ම ගොඩනගාගත්ත ව්‍යාජ ලෝකිකුත් තියෙනවා. ඒක හැබෑ ලෝකෙ නෙමෙයි. ඒ හැබෑ ලෝකේ නොවන ලෝකේ ඒක තමයි මමයි කියලා මගේ ලෝකේ කියලා අපි සලකාගෙන කටයුතු කරන්න. මම කියන්නේ ඇත්ත මට තමයි තේරෙන්නේ මම තමයි ඒක මුලින්ම ප්‍රකාශ කරේ ආදි වශයෙන් අර මම මුල් කරගෙන ගොඩනගාගෙන තියෙනවා. එතකොට පේනවා අපි එතන ලොකු මායාවක ඉන්න බව. මනසින් මවාගත්ත මායා ලෝකෙක ඉන්න බව. අර හැබෑ ලෝකෙ නෙවෙයි. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ යම් කෙනෙකුට අනිත්‍ය දේ අනිත්‍ය විදියට දකින්න පුළුවන් නම් දුක් දේ දුක් හැටියට දකින්න පුළුවන් නම් අනාත්ම දේ අනාත්ම හැටියට දකින්න පුළුවන් නම් අන්න එතකොට පින්වත්නි අර සංසිඳුණු මනසක් ගොඩනැගෙන්න මූලික පදනම අපේ ජීවිතය තුළ ගොඩනැගෙන්න පටන් ගන්නවා. එතකොට රහතන් වහන්සේ තුළ අර විදිහේ ලෝක දෙකක් නැහැ. මනසින් මවාගත්ත මායා ලෝකෙකුත් හැබෑ ලෝකෙකුත් නැහැ. උන්වහන්සේ හැබෑ ලෝකේ දන්න නිසා අර මේ මනසින් මවාගත්ත ව්‍යාජ අර උනමුල් මේ නුගමුල් වගේ ව්‍යාජ ජීවිතයක් උන්වහන්සේට නැහැ. ඒ නිසා අව්‍යාජයි ව්‍යාජයක් එතන නැහැ. ඒ නිසා ප්‍රකාශ කරනවා යම්හින මායා වසති. උන්වහන්සේට මායාවක් මායාවෙන් අයින් වෙලා උන්වහන්සේ. අපි මායාව තුළ මේ අසෘතවත් පුතුජනයෝ මායාව තුළ ඉන්නවා. ඊළඟට න මානෝ මානෝ කියන්නේ තමන් මුල් කරගෙන දැන් ඊළඟට දැන් අපි ළඟ තියෙනෝනේ මායාවක් දැන් එහෙම ලෝකේ ව්‍යාජ ලෝකේ Taman තුල ගොඩ නැගුණාම ඊළඟට මම මම මුල් කරගෙන තමයි හැම දෙයක්ම මානින්නේ බලන්න එකට කියනවා මානී බව ඒ මොකක්ද මේ මානී බව ඇති වෙලා තියෙන්නේ මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පහක්නේ අපි මේ පවත්වාගෙන යන්නේ සසරේ කියලා එක දිගට මගේ මගේ කියලා මේ එකඳු ස්කන්ධයක්වත් අපිට ඕන විදිහට ඇත්ත වශයෙන්ම පවත්වන්න බැරි වුණාට අපි හැමතිස්සෙම මේ රූපස්කන්ධේ පටන් චාතුර්මහා භූතිකව උපන්නා වූ මේ රූපස්කන්ධේ පටන් මේ සියලුම ස්කන්ධ ගුණුවම මමයි කියලා තදින්ම විශ්වාස කරනවා. ඒක තමයි පළවෙනි කුඤ්ඤය මානය මානී බව. මම මේ ඉන්නවා මම පවතිනවා කියන මානයක් තියෙනවා. ඒ මානය තුල තමයි අර ව්‍යාජ ලෝකෙත් ගොඩනැගිලා තියෙන්නේ. එතකොට බලන්න රහතන් වහන්සේ මේ ඉන්ද්‍රිය ඥාණයෙන් ගොඩනගෙන මනස තුල මායාවක් උන්වහන්සේ තුල නැහැ. ව්‍යාජයක් නැහැ. ඒ වගේම මේ ස්කන්ධ කිසි විටකවත් උන්වහන්සේ මානී විදියට මෙය මමේ මෙය මගේය මේ මගේ ආත්ම කියන අදහසකින් මේ එකක්වත් තණ්හා සහගත සිතින් අල්ලගෙන උන්වහන්සේලා නැහැ. එතකොට ඒවා අල්ලගත්තේ නැහැ කියලා කියන්නේ මොකද්ද? ඒවා තේරුම් අරගෙන ඒ පංච උපාදානස්කන්ධයන් අතහැරලා තියෙනවා. ඒ පංච උපාදානස්කන්ධයන් අතහැරලා එතකොට උන්වහන්සේලා උන්වහන්සේලාගේ ජීවිත කාලය මේ අන්තිම දේහධාරීව වාසය කරන උන්වහන්සේලාගේ ජීවිතය යම් කාලයක් මේ ජීවිතේ තියෙනවද ඒ තාක්කල් උන්වහන්සේලා අර පවත්වනෝ නමුත් මේ එකක්වත් උන්වහන්සේලා අල්ලගෙන නැහැ එතකොට අපි මහන්සි ගන්නෙත් ඒකටනේ. අපි දැන් මහන්සි ගන්නෙ අර මායා ලෝකෙ වෙනස් කරගන්න. මේක ඇත්ත දකින්න. සාරංච සාරතෝ ඤත්වා අසාරංච අසාරතෝ කියන විදිහට අපි මේ හරි දේ දැනගන්නනේ අපි විදර්ශනා භාවනා කරන්නේ. අපි සමත භාවනා කළා සිතේක කරගන්නෙත් අර විදර්ශනා භාවනාව දියුණු කරගෙන මේ ලෝකයේ තියෙන සත්‍ය තේරුම් ගන්නට අන්න එතකොට පේනවා දැන් රහතන් වහන්සේ තුල අර මායාව කියන මුලාවත් නැහැ මානයක් නැහැ මිනීමක් නැහැ ඊළඟට යෝ වීත ලෝභෝ අමමෝ නිරාසෝ ඊළඟට උන්වහන්සේ ලෝභය සම්පූර්ණයෙන්ම අත්හැරලා තියෙනවා දැන් අපිට රූපවලට තියෙන ලෝභ ලෝභය ශබ්දවලට තියෙන ලෝභය ගන්ධවලට තියෙන ලෝභය රසයට තියෙන ලෝභය මේ ආදි වශයෙන් අපි මේ පංචකාම සම්පත්තීන්ට ලොකු ලෝභකමක් අපි දක්වනවා. ඒ ලෝභකමක් දක්වන නිසා මේ පංචකාම සම්පත් පුළුවන් තරම් ලං කරගන්නට ඕමනා කරන දේවල් සිද්ධ කරන්න අපි උදේ හවස වෙහෙසෙනවා. වෙහෙසිලා වෙහෙසිලා මේව පුළුවන් තරම් ලං කරගන්නවා. හැබැයි ලං කරගත්ත ප්‍රමාණයටම අපිට මේවා ගැන දුක් වෙන්න වෙනවා. ඒ මොකද මේවා එකිනෙක අපි අපි අකමැති වුණත් කැමැති වුණත් මේවා නැති වෙලා යනවා. මේවා කැඩලා බිඳලා යනවා. අපිත් එක්ක ජීවත් වෙන අය නැති වෙලා යනවා. ඊළඟට අපේ යෞවනය නැති වෙලා යනවා. අපේ ආරෝග්‍යය නැති වෙලා යනවා. අපි ජරාවට ව්‍යාධියටපත් වෙනවා. තමා ප්‍රමුඛ කොට ඇති මේ ඉන්ද්‍රිය ලෝකයේ තුල අපි හසුරවන සියල්ලක්ම පින්වත්නි අපි ඉදිරියේම විනාශ වෙවි විනාශ වෙවි යනවා යම් අවස්ථාවක අපිට කල්පනාවට එනවා මේ ඔක්කොම විනාශ වෙවි විනාශ වෙවි යනකොට දැන් ඉතින් මේ මොන දේ තිබුණත් මට සතුටු වෙන්න පුළුවන් කමක් නැහැ මගේ කට්ටිය නැහැ මාත් එක්ක ළඟින් මේ සතුට බෙදා ගන්න පුළුවන් අය නැ ආදී වශයෙන් එහෙම විවිධ විවිධ කල්පනා කරනවා. එහෙම නැත්නම් අර තමන් වයසට ගියාට පස්සේ අර කාමයේම පංචකාම සම්පත්තිය කෙරෙහිම ලෝභී භවෙන් ජීවත් වෙච්ච ඇත්තට අර අනිත්‍ය සතුටෙන් කැමැති කැමැති දේවල් කමින් කැමැති කැමැති දේවල් බොමින් කැමැති ඇඳුම් පැළඳුම් අඳිමින් යාන වාහන වල ගමන් කරමින් අර කාම භෝගී සම්පත් පරිහරණය කරනකොට සමහර විට කෙනෙකුට අර හිත දියුණු කරපු නැති කෙනෙකුට ඊර්ෂියාව තරහව අමනාපය විවිධ දේවල් වෙනත් විදියකට කෙලෙස් උපදිනව අරවා මාර්ගෙන් ඒව උපදින්නේ අර තමන්ගේ ලෝභය ඉෂ්ට කරගන්න බැරි වුණ නිසා කියන එක තේරුම් ගන්න ඕන. ඊළඟට අමම අමමෝ නිරාසෝ කියලා කියන්නේ මේ අස්මිමානය තමන් මුල් කොටගෙන බලන එක රහතන් වහන්සේ ළඟ පින්වත්නි ඇත්තේ නැහැ. පණුන්න කෝදෝ පණුන්න කෝදෝ කියලා කියන්නේ ක්‍රෝධය කියන එක සම්පූර්ණයෙන්ම මුලින් උපටලා දාලා තියෙනවා. දැන් ක්‍රෝධය කියන එක බුදුරජාණන් වහන්සේ එක්තරා අවස්ථාවක දේශනා කළා තියෙනවා. මහණේ නුඹලා ක්‍රෝධය මුලින් උපුටා දානව නම් මේ අනාගාමී බවට Tamanට විවරණ ප්‍රකාශ කරන්න පුළුවන් කියන එක. අනාගාමී වෙන්න පුළුවන් ක්‍රෝධය එක අයින් කරගන්න කෙනෙකුට පුළුවන්කමක් තියෙනවා. එතකොට පේනවා අක්කෝදේන ජිනේකෝදම් බුද්ධ දේශනාව තුළ හැමතිස්සෙම තියෙන්නේ අර නරක දේවල් මඩින්න යහපත් දේවල්. දැන් සාමාන්‍යයෙන් සමාජයේ පිළි අරගෙන තියෙන්නේ අයහපත් දේවල් වලට අයහපත් දේවල් විදියට උත්තර දෙන්න. එතකොට ඒක සාමාන්‍යයෙන් බෞද්ධ ක්‍රමය බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ක්‍රමය නෙවෙයි. ක්‍රෝධය තීන සමාජයක ජීවත් වෙන මිනිස්සෙක් ඒක දුර්වල කරන්න ඒක මඩින්ට ඒක නැති කරන්නට ඒ සමාජය තුල කටයුතු කරනවා නම් තමා ඒ ක්‍රෝධය පිළිබඳ තේරුම් අරගෙන එයා මෛත්‍රී සහගත කෙනෙක් වෙන්න ඕන අක්කෝදේන ක්‍රෝධය නැති කෙනෙක් වෙන්න ඕන හැබැයි දැන් අපි තේරුම් ගත්තොත් පින්වත්නි මේ ක්‍රෝධය ඇයි උපදින්නේ අපිට දැන් සමහර විට එකම පවුලේ ඇත්තන් අතර වුණත් පුංචි කාලයකට පවුලේ ජීවත් වෙනකොට සමහර විට ඒව නැහැ පුංචි පුංචි රණ්ඩු ඇතිනුවාට ඒව ඒ වෙලාවේ නැති වෙනවා නමුත් ආවාහි වාල වෙන් වෙලා වෙනම දරු පවුල් හදාගෙන කටයුතු කරනකොට සමහරට එක සහෝදරයෙකුගේ දරුවෝ හොඳට ඉගෙන ගන්නකොට අනිත් අයට ඉගෙන ගන්න බැරිනොත් එතන අපිට පොඩි පොඩි ඉරිසියාකම් ඇති වෙනවා ඊට පස්සේ පුංචි පුංචි තරහ ඇති වෙනවා එහෙම ගිහිල්ලා ඊට පස්සේ ක්‍රෝධයක් බවට පත් වෙනවා ඊළඟ ක්‍රෝධ වෛර බවට පත් වෙනවා සමහර විට අර සහෝදරකම් ඔක්කොම අමතක වෙනවා අර ක්ලේශ ධර්ම මුල් කරගෙන නමුත් බුද්ධ දේශනාව අපි බලනකොට පින්වත්නි ක්‍රෝධය කියන එක ක්‍රෝධ ක්‍රෝධයට මුල් වෙන්නේ මොකද්ද අපි ළඟ තියෙන ලෝභ, දේශ, මෝහ කියන මූලික ධර්ම ඒව අපිට පාලනය කරගන්න බැරි වුණොත්, ඒව තුනී කරගන්න බැරි වුණොත් ඊළඟට සක්කාය දිට්ඨිය කියන මේ පංච උපාදානස්කන්ධ මමය මාගේ කියන තද දෘෂ්ටියෙන් බැසගෙන ඒ වාසය කරන කෙනෙකුට ලෝභ දේශ වලින් යුක්ත කෙනෙකුට ඊළඟට පංචකාම සම්පත්තියම තමන්ගේ ජීවිතයේ සැපේ හැටියට සලකන කෙනෙකුට ක්‍රෝධය කියන එක උපදිනවා. ඒ මොකද ඒ ඇත්තට නිදහසක් අවකාශයක් ඇත්තේ නැහැ මේ ක්‍රෝධය මඩින් තුමනා කරන ධර්ම තේරුම් ගන්න. ඒ නිසා තමයි ධර්මයේදී පෙන්වන්නේ අපි හැම කෙනෙකුටම දැන් මව්පියෝ නම් මව්පියෝ තමන්ගේ දරුවෝ ටික ක්‍රමානුකූලව හදන්න ඕන එකිනෙකා අතර ඉරිසියා වෛර ක්‍රෝධ ඇති නොවන විදියට සහෝදර ප්‍රේමය තහවුරු වෙන විදිහට දෙන්න දෙමහල්ලෝ දරුවන්ට හොඳට උගන්වලා අවවාද අනුශාසනා කළා එපමණක් නෙමෙයි හොඳ කල්යාණ මිත්‍රෝ ඇසුරු කරන්ට දීලා ඒ වගේම පුංචි කාලයේදීම ಗುಣධර්ම දියුණු කරලා ඒ දරුපවුල හරි ගස්සන්න ඕන එතකොට තමයි සමහර විට ඒ දරුවෝ ලොකු වුණාට පස්සේදීත් අර ඒවා විකාශනය වෙලා යහපත් පුරවැසියන් බවට මේ සමාජයේ කටයුතු කරන්නට ලැබෙන්නේ. සමහර පවුල් තියෙනවා පින්වත්නි දෙමව්පියෝ අර දරුවන්ට අධ්‍යාපනය ලබා දෙන්න උත්සාහ කළත් දරුවන්ගේ අර මනසේ තියෙන සිතිවිල් ලෝකේ එහෙම නැත්නම් ආධ්‍යාත්මික ලෝකේ දියුණු කරන්ට ඒ ඇත්තන්ගේ දුර්වලකම් පෙන්වලා දෙන්න. ඒ දුර්වලකම් සකස් කරන්නට දෙමව්පියෝ වැඩි උනන්දු වෙන්නේ නැහැ. ඒ උනන්දු නොවීම නිසා සමහර විට දරුවෝ හොඳ උගත් පිරිසක් බවට පත් වෙනවා. හුඟක් සහතික පත්‍ර ලබා ගන්න, හුඟක් තනතුරු ලබා ගන්න. දෙමව්පියෝන්ට බැරි වෙනකොට අර සහෝදරයන් අතර ප්‍රේමය නැති වෙලා එකිනෙකා විරසක බවට පත් වෙනවා. කොච්චර ඉගෙන ගත්තත් ඒ මොකද අර යහපත් ධර්මයේ කියලා දුන්නේ නැහැ. අපි මේ හැම දෙයක්ම කරන්නේ පින්වත් ඉගෙන ගන්නෙත් හම්බ කරන්නෙත් ඉඩ කඩම් ගන්නෙත් හැම දෙයක්ම කරන්නේ උතුම් මිනිසෙක් හැටියට සතුටෙන් ජීවත් වෙන්න. ඒ නිසා අපි කල්පනා කළොත් එක ප්‍රදේශයක් පමණ පමණක් මිනිසෙකුගේ දියුණුවක් ඇති කර ප්‍රමාණයකින් අපේ මේ මනුස්ස සමාජයේ අපිට සතුටින් ඉන්න බෑ. ඒ නිසා සතුට ඇති කරන්ට නම් අපේ මනස හුඟක් දියුණු කරන්න ඕන. ඒ මනස දියුණු කරන්ට නම් තමන් බෞද්ධයෙක් හැටියට ඒ පෝය විහාරස්ථාන වලට සම්බන්ධ වෙලා බණ භාවනා ඉගෙනගෙන කුඩා කාලේ ඉඳලා කිසියම් ධර්ම පුහුණුවකුත් හැම මිනිසෙකුට වුණා කරනවා. ඊළඟට පින්වත්නි ඒ මූලික වශයෙන් ක්‍රෝධය කියන ධර්මය කෙනෙකුට ඉපදුනාට පස්සේ හරියට තමන්ගේ නිවසට සර්පෙක් ඇතුළු වුණා වගේ. සර්පෙක් ඉන්නකොට ඒ ගෙදර කාටවත් සතුටින් ජීවත් වෙන්න බෑ. ඒ ක්‍රෝධය තියෙන මිනිස්සයත් අනිත් අයට ක්‍රෝධ කළාට තමන්ට සතුටින් ඉන්න බෑ. දැන් බුදුරජාන් වහන්සේ දේශනා කළ දෙන සමා ක්‍රෝධය භක්ෂණය කරන අමනුෂ්‍යයෝ ඉන්නවා. ඒ අමනුෂ්‍යයෝ ක්‍රෝධය බලාපොරොත්තු වෙනවා. දැන් ඇත්ත වශයෙන්ම මිනිසෙක් හැටියට ගත්තාම අපේ මිනිසෙක් හැටියට නෙමෙයි මේ ක්‍රෝධය පරිහරණය කරන්නේ අපේ මනස තුල උපදින්නා වූ වෙනත් ගතියක් නිසා අමනුෂ්‍ය ගතියක් නිසා ඒ අමනුෂ්‍ය ගතිය විසින් පරිහරණය කරන්නා වූ ධර්මයක් ක්‍රෝධය. ඒ නිසා ඒ අමනුෂ්‍යයාට පෝෂණය වෙන්න ඒ ක්‍රෝධය භක්ෂණය කරන්න ඕනේ. ඒ නිසා කෙනෙකුගේ ජීවිතේ ඒක නිකම් පුරුද්දක් ඇටියට ඒ ක්‍රෝධය පවත්වාගෙන යනවා. ඒ තමන්ගේ ජීවිතේ මනුෂ්‍ය ධර්ම නැති නිසා. ඒ නිසා පින්වත්නි අපිට කල්යාණ මිත්‍ර සේවනය ඕනේ. හොඳ ධර්මයේ ශ්‍රවණය කරන්න ඕන. ඒ වගේම යෝනිසෝ මනසිකාරය ඇති කරගන්න ඕන. එතකොට ඕනම කෙනෙකුට ඕනම පළාතක ජීවත් වෙන කෙනෙකුට තමන්ගේ ජීවිතය සංවර්ධනය කරගන්න පුළුවන්. ජීවිතය යහපත් බවට පරිවර්තනය කරගන්නට පුළුවන්කමක් තියෙනවා. එහෙම නැති ඇත්තන්ට ඇත්ත වශයෙන්ම තමන් එක පැත්තක් ගැන පමණක් කල්පනා කරමින් කාලය ගත කළොත් තමන්ගේ ජීවිතේ දියුණු කරගන්නට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. එතකොට පේනවා දැන් මේ රහතන් වහන්සේ පිළින්දවච්ච මහරහතන් වහන්සේ මුල් කරගෙන බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරපු උදාහරණයක්නේ රහතන් වහන්සේගේ හැටි. එතකොට ඒ රහතන් වහන්සේගේ හැටි ගත්තාම දැන් මේ පිළින්දවච්ච මහරහතන් වහන්සේ ළඟත් අර මායාවක් නැහැ. මානසික මවාගත්ත ව්‍යාජයක් නැහැ. ඒ නිසා උන්වහන්සේ අර නපුරු විදියට කතා කරනවා වගේ පෙනුනට උන්වහන්සේගේ සිතිවිලි මාත්‍රයක්වත් එහෙම ඇත්තේ නැහැ. දැන් අපිට මතකයි පින්වත්නි මීට අවුරුදු 30කට 35කට විතර ඈත කාලේ වුණත් ওই පිටිසර ප්‍රදේශවල කතා කරන භාෂාව ටිකක් අද වගේ නෙවෙයි ටිකක් අමුතුයි. මෙහාට වරෙන් උඹ බාම් බොලන් ආදී කියලා කතා කරනවා. මෙහාට ඵලයන් ආදී වශයෙන්. නමුත් ඒ පැරණන්ගේ ජීවිත දිහා බලවම ඒවා බොහෝ විට අමනාපෙන් නෙමෙයි ඒව පරිහරණය කරලා තියෙන්නේ. එදා ඒ කාලේ හැටියට සමහර විට වඩා සෙනෙහසින් මෙහි වරෙන් කුපුතේ කියලා කතා කරනවා. දැන් අද දරුවෙකුට මෙහි වරෙන්කු පුතේ කියලා කතා කරොත් ඒ දරුවා කැමති නෑ. වරෙන් කියලා කිව්වයි කියලා. ඒක නරක වචනයක් කියලා. එතකොට දැන් අද සමාජයට මටසිල්ටු වචන වලින් කතා කරනු පේනවා. ඒක බොහොම හොඳයි. නමුත් මේ මටසිල්ටු වචන වලින් කතා කළාට හිතේ ඇත්ත වශයෙන්ම සෙනෙහසක් බොහෝ අයගේ ඇත්තේ නෑ. පුරාණේ මිනිස්සු අර විදියට කතා කළාට ඇත්ත වශයෙන් මේ ඇත්තන්ගේ හිතේ සෙනෙහසක් තිබුණා දරු සෙනෙහසක් තිබුණා තමන්ගේ සහෝදර සෙනෙහසක් තිබුණා මේ ආදි වශයෙන් අපිට පේනවා එතකොට ව්‍යාජයක් හැටියට හොඳ වචන කතා කරලා වැඩක් නැහැ අපේ සිතිවිලි ලෝකෙම්ම උපදින්න ඕන අව්‍යාජව හොඳ වචන පින්වත්නි හොඳට වචන අපි කතා කරන පිරිසුදු වචන ඊළඟට පිරිසුදු ක්‍රියා කරන්න ඕන පිරිසුදු සිතිවිලි හිතන්න ඕන උදාර මිනිසෙක් හැටියට ඒක අවශ්‍ය දෙයක් එතකොට පේනවා මේ රහතන් වහන්සේ තුල මායාවක් නැත්තම් ඊළඟට මනසේ තමන්ගේ මමයේ මාගේ කියන දෘෂ්ටියක් නැත්තම් ලෝභය නැත්තම් ඊළඟට උන්වහන්සේලා සම්පූර්ණම ක්‍රෝධය මුලින් උපුටා දාලා තිබෙනවා නම් උන්වහන්සේට අර ප්‍රතිසන්දි සිතක් උපදින්න හේතු වෙන කිසිම දෙයක් ඇත්තේ නැහැ. දැන් ප්‍රතිසන්දි හිතේ කියලා කියන්නේ ඔන්නෝයි කුණු ගොඩවල් ටික එකතු වුණාට පස්සේ තමයි ප්‍රතිසන්දි හිතේ කියලා හැදෙන්නේ. අර මනසේ මායාවෙන් ගඩගාතු ව්‍යාජ දේවල් නැති දේවල් ඇති විදියටම ආවාගත්ත දේවල් මිරිඟු ඇත්තේ කියලා හිතපු දේවල් ඊළඟට මේ ස්කන්ධ තමන්ය කියලා බාරගනිපු දේවල් ඊළඟට අර ක්‍රෝධය වෛරය iriසියාව ආදී කියන ධර්ම දැඩි ලෝභය මේ කියන ධර්ම තමයි පින්වන්ති ප්‍රතිසන්දි හිතක් කියලා කියන්නේ ওই ධර්ම වලින් එකතුන. ඉතින් ඒකක්වත් නැත්තම් විඥානස්ස නිරෝධේන ඒ විඥානේ නිරෝධ වෙනවා ඒ කියන්නේ ප්‍රතිසන්දිත නිරෝධ වෙනවා නිරෝධ වුණාට පස්සේ ඒ නිරෝධ වෙච්ච සිත තමයි විඥානං අනිදස්සනං අනන්තං සබ්බතෝ පබං අනිදස්සන විඥානය උන්වහන්සේගේ විඥානය තුල පෙන්වන්න පුළුවන් නිදර්ශනයක් නිදසුණක් නැහැ මේ විදිහේ ගත්තාම මේ මොනම දෙයක්වත් එල්ලිලා උන්වහන්සේගේ හිතේ පවතින්නේ නැහැ. ඒක අවකාශයක් වගේ. ඒ සියල්ලංගෙම උන්වහන්සේ නිදහස් වෙලා තිබෙනවා. එතකොට දැන් ඒ සියල්ලංගම නිදහස් වෙලා නම් උන්වහන්සේට නේව ආගතින් උන්වහන්සේට ඒමක් ඒ කියන්නේ මේ ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් ශරීරයෙන් ගන්න කිසියම් අරමුණකින් නිමිත්තක් උන්වහන්සේට මනසේ මනසට එන්නේ නැහැ නිමිත්තක් ගන්නෙ නැහැ දැන් අපිට අපි ළඟනේ නිමිති තියෙන නිමිත්තක් කියලා කියන්නේ රාගයේ ඉපදීම වීමට, දේශයේ ඉපදවීමට, මෝහයේ ඉපදවීමට එහෙම නැත්නම් පංචූපාදානස්කන්ධයේ උපජේ උපචේ වීමට හේතු වෙන දෙයකට කියනෝ අපි නිමිත්තක් කියලා. මේ ඉන්ද්‍රියෙන් ගන්නකොට. එතකොට රහතන් වහන්සේට එහෙම නිමිත්තක් නේව හාගතින් පැමිණීමක් නැහැ. ඊළඟට න ගතින් එහෙම ගතියක් උන්වහන්සේගේ මනසේ පවත්න්නේ නැහැ. ඊළඟට තිතින් ඒ ගතිය තුල උන්වහන්සේ වාසය කරන්නේ නැහැ. ඊළඟට චුතින් ඒ ගතියක් තියෙනවා නම් තමයි උන්වහන්සේ යම් කිසි කෙනෙකුට චුතියක් ඇති වෙන. චුතියක් ඇති වෙනවා කියන්නේ ඒක ඒ ගතිය නැති වෙලා වෙනත් ගතියක් උපදින්න. එහෙම උපදින්නේත් නැහැ. ඊළඟට න උපපත්තින් උන්වහන්සේට උත්පත්තියකුත් නැහැ. මේ විදිහට බලනකොට උන්වහන්සේට අර ආරම්මණයක් නොවීම නිසා මේ සියලුම ධර්ම වලින් අයින් වෙච්ච උන්වහන්සේට ඇති වෙලා තියෙන්නේ පිරිණිවීමක්. උන්වහන්සේ සම්පූර්ණයෙන්ම කෙලෙස් වලින් නිදහස් වෙලා තියෙනවා. එතකොට පේනවා රහතන් වහන්සේ සහ අපි අතර මහා ලෝ මහ විශාල පරතරයක් තියෙනවා පින්වත්. ඒ පරතරේ නැති කරගන්නට අපි දාන සීල භාවනාවේ ಗುಣධර්ම දියුණු කළා අපේ ආධ්‍යාත්මික දියුණුවත් ප්‍රඥාවේ දියුණුවත් ඇති කරන්න ඕන ඇති කළා ඊතා ඉක්මනට මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ මිහිරි ධර්මය අවබෝධ කරගන්න මේ ජීවිතේදීම අපි අදිෂ්ඨාන කරන්න ඕන ඊට වඩා අපිට අනුශාසනාවට එත්තාවතා චම්මේහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ධර්ම ශ්‍රවණේ කිරීමෙන් සිළු දිනාටම උතුම් නමා මහ නිවන් සම්පත්තියම අවබෝධ වෙත්වා සාදු සාදු සාදු Thank you.